ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ දෙහිවල නදිමාල රූපසිංහ පාර පැනසර සදහම් සිනසුමේ ප්‍රධාන ශාසක කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිමඩ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම ගෞරවනීය දේශකයාණන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. මහ පොළොව වන් දිගු සසර පුරා බැඳීම්. සිඳ බිඳ දමා නිවන් මඟ පසක් කරගන්නේ කෙසේදයි පහදා දෙන්නට.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 ධර්ම කරුණු කීපයක්. පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දවසක් මහා සංඝයා අමතන. අමතමින් ප්‍රකාශ කරනවා මහණෙනි අලමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං කියලා භික්කවේ මහණෙනි අලමතග්ගෝ යම් සංසාරෝ මේ සංසාරය අනවරාග්තයි මේක කෙලවරක් නෑ පුබ්බා පෙර කෝටි නපඤ්ඤායති කෝටි කියලා කියන්නේ පින්නතුනේ ගණනින් කෝටියක් කියන එක නෙවෙයි එහෙනම් මෙතන කෝටි කියලා කියන්නේ මුල කියන එකයි කෝටි නපඤ්ඤායති සොයන්න බෑ වෙනතුනේ ආයිත් මං කියන්නම් මේකේ අර්ථය තමයි මහණෙනි මේ සංසාරේ කෙලවරක් නැහැ. මේ සසරේ මුල හොයන්න බෑ. ඔන්න ඔක තමයි තේරුම. මෙසේ සංසාරේ අපි මේ භව පුරා මැරෙමින් ඉපදෙමින් යන්නේ ඇයි? බුදුහාමුදුරුවෝ ඒකට බලපාන කාරණා දෙකක් හේතු දෙකක් පැහැදිලි කරනවා. මොකද්ද හේතු දෙක? එකක් අවිජ්ජා නීවරණානං සත්තාන. පළවෙනි කාරණය තමයි අවිද්‍යාව නම් වූ නීවරණය. දෙවෙනි කාරණය තමයි තණ්හා සංයෝජනාන. තණ්හාව නැමැති සංයෝජනය. ඔන්න ඔය කාරණා දෙක තමයි අපි සංසාරේ මෙරි මෙරි ඉපදිපදි යන්න බලපාන හේතු දෙක. යම් දවසක මෙන්න මේ අවිද්‍යාව නැමැති නීවරණයත් තණ්හාව නැමැති සංයෝජනයත් නැති කළොත් අන්නේදාට අපි කියනවා නිවන කියලා. මේ දෙකෙන් එකයි පින්නතුනේ අපිට නැති කරන්න ඕන. ඒ කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව නැති කළොත් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති කළොත් අවිද්‍යාව නැති වෙනවා. මොනෝකයි අවශ්‍ය. දැන් පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කළානේ පටිච්ච සමුප්පාදය. එතකොට පටිච්ච සමුප්පාද දේශනාවේ 12ක් තියෙනෝනේ අංග ද්වාදසාංග පටිච්ච සමුප්පාදේ. එතකොට මේ ද්වාදසාංග කියන්නේ 12 ආකාර පටිච්ච සමුප්පාදේ පටන් ගන්න කොහොමද? අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සංස්කාර අපි කරනවා. අවිද්‍යාව කියලා කියන්නේ නොදැනීම. මොකද්ද නොදන්නේ? ඇත්ත ඇත්ත ඇති සැටියෙන් නොදැනීම. ඇත්ත ඇති සැටියෙන් නොදන්නේ මොනවයිද? ඇත්ත ඇති සැටියෙන් නොදන්නේ පින්නතුනි අපේ ජීවිතේ නැත්තම් ලෝකය ගැන නොදැනීම. මොකද්ද ලෝකය කියන්නේ? ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධය නම් ලෝකය ගැන අපි නොදැනීමට කියනවා අනවබෝධයට කියනවා අවිච්ඡා කියලා. මොනක තමයි අවිද්‍යාව. දැන් අපි ඉන්නේ විද්‍යාවේද එහෙනම් අවිද්‍යාවේද? අපි ඉන්නේ අවිද්‍යාවේ. අපට විද්‍යාව පහළුන්නේ විද්‍යා කියලා කියන්නේ දැනගත්තා කියලා කියන එක. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලැබලා පළවෙනි ධර්මදේශනේ පවත්වන්න ගියානේ පින්තුනි බරණැසි සිපතනාරාමේට එතකොට බරණැසි සිපතනාරාමේට වැඩම කරලා පස්සක තවුසන්ට ප්‍රකාශ කළේ මොකද්ද පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොයසු ධර්මයක් මට පහළ වෙලා තියෙනවා කියලා කියනවා එහිදී චක්කුන් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි එතන කියනවා විඥා උදපාදි මට විද්‍යාව පහළ වුණා විද්‍යාව පහළ වුණා කියන්නේ පින්නත අවිද්‍යාව නැති කළා කියන එකනේ. එහෙනම් අවිද්‍යාව බුදුහාමුදුර නැති කළා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබපු ගමන්ම ප්‍රීති වාක්‍යයක් පළ කළානේ. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බේසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන. ගහකාරක දිත්තෝසී පුනගේහං නකාකසී සබ්බාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිතං. විසංඛාර ගතං චිත්තං තණ්හායං කයමච්චකා මොකද්ද මේකේ කියන්නේ බුදුහාමුදුරුවෝ කාරණා දෙකයි වැඩියෙන් අවධාරණය කරන්නේ. මොකද්ද කාරණා දෙක? ප්‍රකාශ කරනවා අවිද්‍යාව නම් වූ කැණිමඩල ප්‍රඥාව නැමැති පොරවෙන් පලාමා විනාශ කරා. මොකද පින්නතුනි කැණිමඩල කියන්නේ? කැණිමඩල කියලා කියන්නේ පැරණි ක්‍රමයක් තිබුණා වහලවල් හදන. ගෙදරක වහලා හදනවා පරාල ටික 20ක් 25ක් එකට එකතු කරලා එකම ඇණයකින් කුණ්‍යයකින් නතර කරලා තියෙනවා. ඔබ ගිහිල්ලා තිනේ පිළිමතලාවෙන් යනකොට ඇම්බැක්කේ දේවාලයට ආන්නේ දේවාලේ වහල දිහා ගිය දවසක බලන්න අන්න කැණි මඩල් තියෙනවා. එතකොට මෙන්න මේක තමයි දැන් ඔය කැණි මඩල ඒ වහලා තියෙන්නේ පින්නතුනි ඔය එක කුණ්‍යයකින් යම් කිසි හේකින් ඒ කුණ්‍ය අපි ගලවලා දැම්මොත් මුළු වහලම එකෙන් ගලවෙනවා සම්පූර්ණ බිම අන්න ඒකට තියෙනවා කැණි මඩල කියලා එතකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මම අවිද්‍යාව නැමැති පොරෙන් පළලා අවිද්‍යාව නම් වූ කැලිමල්ල මම විනාශ කරා. ඊළඟට ප්‍රකාශ කරනවා සසර නැමැති ගේ හදන තෘෂ්ණාව නැමැති වඩුවා හොයමින් මා දීර්ඝ කාලයක් සසර ඇවිත්තා. දැන් මං ඒ තෘෂ්ණාව නැමැති වඩුවා හොයාගත්තා. ආයි මම මේ සසර නැමැති ගේ හදන්න ඔබට ඉඩ තියන්නේ නැහැ. එහෙනම් පිටුතුනේ මේ පළවෙනි පීති වාක්‍යෙනුත් අවධාරණය කළ තියෙන කාරණා දෙකයි. ඒ කාරණා දෙක තමයි එකක් අවිද්‍යාව නැති කළා කියන එක අනික තෘෂ්ණාව නැති කළා කියන එකයි. ඒකයි මම කිව්වේ යම් කෙනෙක් අවිද්‍යාව දුරු කළොත් තෘෂ්ණාව දුරු වෙනවා. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කළොත් එතනදී අවිද්‍යාව දුරු වෙනවා. එහෙනම් සංසාර චක්‍රයේ ගරාදි 12න් ප්‍රබලතම ගරාදි දෙක තමයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි. මේ දෙක නැති කරගත්තොත් අපි අන්න එතකොට කියනවා නිර්වාණය සාක්ෂාත් කරගත්තා කියලා. පින්තුනේ දැන් මේ සසර ගත්තාම මේක අනවරාග්‍රයි. මේක කෙලවරක් නෑ. මෙන්න මේ අනවරාග්ද සංසාරය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්න උපමා දෙකක් භාවිත කළා. පළවෙනි උපමාව තමයි පොළව මොකක්ද කියන්නේ මේ පොළවේ තියෙන සියලුම පස් එකතු කළා මේවා දොඹ ඇට ප්‍රමාණයට ගුලි කරනවා නැත්තම් පිදු කරනවා දොඹ ඇට ගන්නට මෙන්න මෙහිම පිදු කරලා ඒ එක පස්පිඩක් අරගෙන පැත්තකින් තියනවා හිතාගෙන මේ මගේ තාත්තා. තවත් පස්පිඩක් කරන් පැත්තකින් තියනවා ඒ තාත්තගේ තාත්තා. තවත් පස්පිඩක් කරන් පැත්තකින් තියනවා ඒ තාත්තගේ තාත්තා. මෙන්න මේ විදියට තියාගෙන තියාගෙන යනවා. පස්පිඩ පිට. මොනව හිතාගෙනද තියෙන්නේ? මේ මගේ තාත්තා මේ ඒ තාත්තගේ තාත්තා මේ ඒ තාත්තගේ තාත්තා ඔහොම තියාගෙන යනවා. මෙහෙම තියාගෙන ගියහම යම් දවසක බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මේ පෘථුවියේ පස් ඉවර වෙයි කියනවා හැබැයි තවම තාත් අත්තල ගාන ඉවර නැහැ කියනවා. එහෙනම් බලන්න පින්නතුනි මේ අපේ පරපුර හොයාගෙන ගියොත් දිගට දිගට දිගට කෙලවරක් තියෙනවද? කෙලවරක් නැහැ. එහෙනම් මේ මිහි පිට අපි විවිධ ભેද බින්නතා ඇති කරගෙන තියෙනවා. දුප්පත් පොහොසත් වශයෙන් කුල මල වශයෙන් ಜಾති ආගම් වශයෙන් බෙදලා තියෙනවා අපි. අපි ගමේ වැටට රණ්ඩු වෙනවා. කොස් ගෙඩියට, පොල් ගෙඩියට, අඹ ගෙඩියට රණ්ඩු වෙනවා. ඒ gedara හදනවට අපි ඉර්ෂ්‍යා කරනවා. තරහ වෙනවා. එයා හොඳට ඇඳලා යනවට අපිට රුස්සන්නේ. එයා හොඳ රැකියාවක් කරාම රුස්සන්නේ. ඒ වුණාට අපි හරි බෞද්ධ. ඔන්න බලන්න මේ අපි ඊර්ෂ්‍යා කරේ තරහ කළේ බැන වැදුනේ පහර දුන්නේ ඝාතනය කළේ කවුද බැලුවහම යම් දවසක සසර අපට තාත්තා කෙනෙක් වෙච්ච කෙනෙක් එහෙනම් මේ මිහිතලේ ඉන්න මිනිස්සු ගත්තහම අපට තාත්තා කෙනෙක් නොවිච්ච කෙනෙක් කොහොමද හොයන්නේ? එහෙනම් පින්නතුනේ අපි රණ්ඩු වෙලා තියෙන්නේ, බැන වැදිලා තියෙන්නේ, පහර දීලා තියෙන්නේ, මරමුවට පත් වෙලා තියෙන්නේ, ඊර්ෂ්‍යා කරලා තියෙන්නේ අපේ තාත්තත් එක්ක එහෙම නැත්තම් දරුවෙක් එක්ක. ඔන්න බලන්න සසරේ හැටි. අපි හිතන්නේ නෑනේ. තවත් උපමාවක් බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී ගන්නවා. උන්වහන්සේ ප්‍රකාශ කරන මහණෙනි මම ඔබට තව උපමාවක් කියන්නම්. මේ පෘථිවියේ තියෙන සියලුම තනකොළ කපල එක ගොඩක් ගහන්න කියනවා. එක ගොඩක් ගහලා හැම තනකොළ ගහක්ම දෑඟුලක කොටස් වලට කඩන්න කියනවා. කඩලා එක කෑල්ලක් කරන් පැත්තකින් තියන්න කියනවා මේ මගේ අම්මා. තවත් කෑල්ලක් කරන් පැත්තකින් තියන්න කියනවා ඒ අම්මගේ අම්මා. තවත් කැලලක් කරන් පැත්තකින් තියන්න කියනෝ ඒ අම්මගේ අම්මා. මෙහෙම මේ තනකොළ කැබලි තියාගෙන ගියොත් අම්මා ඒ අම්මගේ අම්මා ඒ අම්මගේ අම්මා ඒ අම්මගේ අම්මා ආදී වශයෙන් බුදුහාමුදුරුව මතක් කරනු මහණෙනි යම් දවසක මේ පෘථුවේ තනකොළ ඉවර වෙයි කියනෝ ඒ තම අම්මල ගාන ඉවර නැහැ කියනවා. එහෙනම් පින්නතුනි මේ සමාධිය තුල අපට අම්මා කෙනෙක් නොවිච්ච කෙනෙක් කොහොමද හොයන්නේ? ඔන්න බලන්න ඇත්ත தත්ත්වය ඒකයි. අම්මා කෙනෙක් නොවිච්ච කෙනෙක්. දැන් අපි කෙනෙකුට බැනවදිනවා. පහර දෙනවා, උපහාස කරනවා, අපහාස කරනවා. ඇත්තටම බැලුවහම කාටද මේ බැනලා තියෙන්නේ? කාටද අපි අපහාස කරලා තියෙන්නේ, නිඳා කරලා තියෙන්නේ? අපේම අම්මට සංසාර කවදා හරි නැත්නම් අපේම දුවෙකුට පුතෙකුට තමයි සංසාර කවදා හරි දැනවැදලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ ඔන්න ඕක හිතන්න ඕන ඔබ. අපි මේ තරහ අරන් තියෙන්නේ වෛර කරන්නේ, ක්‍රෝධ කරන්නේ, අමනාප වෙන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ එක්කෝ මගේ අම්මට, එක්කෝ මගේ තාත්තට, එක්කෝ මගේ දුවට, නැත්තම් මගේ පුතාට මුණුබුරාට මිනිබිරේට මේ එකම නෑදෑයන්ට නේද අපි මෙහෙම ඊර්ෂ්‍යා කර කර යන්නේ වෛර කර කර යන්නේ එහෙනම් ඔන්න සසරේ ස්වභාවය පින්නතුනේ ඔබ දන්නෝ 이르දිමතුන් අතර අග්‍රස්ථානයට පත්වෙච්ච හාමුදුරුවෝ කවුද මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ මුගලන් හාමුදුරුවෝ දවසක් තමන්ගේ සංසාරයේ මුල හොයාගෙන ගියා. හොයාගෙන හොයාගෙන හොයාගෙන යනවා. ගිය භවයේ කොහෙද ඊට ඉස්සෙල්ල භවයේ කොහෙද ඊට ඉස්සෙල්ල භවයේ කොහෙද ඊට ඉස්සෙල්ල භවයේ කොහෙද ඔහොම හොයාගෙන ගියා. මෙන්න මෙහිම හොයාගෙන ගිය යනවා යනවා යනවා යනවා දැන් භව ලක්ෂ ගානක් එහාට ගිහිල්ලා. ඒ වුණාට තාම කෙලවරක් පේන පාටක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ මුගලන් හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දැක්කා. දැකලා උන්වහන්සේ හිතනවා මුගලන් මේ නිරත වෙලා ඉන්නේ කිසිම වැඩක් නැති තේරුමක් නැති කාර්යයක. කවදාවත් සසර කෙලවර හොයන්න බෑ. මුල හොයන්න බෑ. ඒ නිසා මේ નિરර්ථක ක්‍රියාවෙන් මා ඔහුව අත්මුදවන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරුවෝ මොකද කළේ? මුගලන් හාමුදුරුවන්ගේ පැත්තට බුද්ධ රශ්මි මාලාවක් පිටත් කළා. මුගලන් හාමුදුරුවෝ බුදුරැස් දැක්කා. දැකලා කල්පනා කළා බුදුහාමුදුරුවෝ එවපු රශ්මි මාලාවක්. මෙහෙම රශ්මි මාලාවක් එවන්නේ මා කැඳවන්න. ඒ නිසාම බුදුහාමුදුරුවෝ හොයාගෙන යන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ හොයාගෙන ගියා. බුදුහාමුදුරුවෝ හොයාගෙන ගියාම බුදුහාමුදුරුවෝ මුගලනාමුදුරුවන්ගෙන් අහනවා ඇයි ඔබ මේ වැඩකට නැති ක්‍රියාවක නිරත වෙලා ඉන්නේ? කිසි තේරුමක් නැහැ. ඒ නිසා ඔය නිර්පරාදී වැය කරන වෙලාව යොමු කරන්න යොදවන්න ජනතාවට බණපදයක් කියන්න. ඒ නිසා සංසාරේ මුල හොයන්න කාටවත් බෑ. මෙන්න මේක තමයි සසරේ ස්වභාවය පෙන්වන්නේ. එහෙනම් මේ සංසාරයේ මේම මෙරි මෙරි ඉපදී ඉපදී අපි යන්නේ අපි තුල එක්කෝ අවිද්‍යාව නැත්තම් තණ්හාව තියෙන නිසා. එහෙනම් යම් දවසක අපි මේ අවිද්‍යාව නම් වූ නීවරණයත් තණ්හාව නම් වූ සංයෝජනයත් දුරු කළ යුතුය. අවිද්‍යාව දුරු කරාම විද්‍යාව පහළ වෙනවා අපිට. දැන් පින්නතුනි මෙතන පඨවි සූත්‍රයේ කියලා දෙන්නේ එක නීවරණයයි. හැබැයි අපි නීවරණ කීයක් අහලා තියෙනවද? අපි නීවරණ කියලා තියෙනවා පහක්. නීවරණ කියන වචනේ තේරුම නිවන ආවරණය කරන නිවන වසාලන කියන එකයි. නිවන ආවරණය කරන නිවන වසාලන කියන අර්ථය තමයි මේකේ තියෙන්නේ. එහෙනම් නිවන වහන කාරණා පහකටයි කියන්නේ පංච නීවරණ. එතකොට පළමු නීවරණය තමයි කාමච්ඡන්ද. දැන් මේ සූත්‍රය කියන්නේ අවිද්‍යාව නීවරණාන අවිද්‍යාව නම් වූ නීවරණ. නමුත් අපි අහලා තියෙනවා පිටමගෙන තියෙනවා නීවරණ පහක්. එතකොට බුද්ධ දේශනාව එක තැනකදී නීවරණ පහක් කිව්වා. දැන් කියන්නේ එක නීවරණයයි. එහෙනම් මෙතන ගැටීමක් තියනවාද? බුද්ධ දේශනාවේ ගැටීමක් තියනවාද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි එහෙම සිටිය යුතු නෑ. ඒකට හේතුව නම් දැන් නීවරණ පහ ගත්තාම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පහ. මේ නීවරණ පහ තුලම අන්තර්ගතයි මොකද්ද? අවිද්‍යාව නම් වූ නීවරණය. ප්‍රශ්න විසඳුණානේ. අතන නීවරණ පහක් කිව්වා. මෙතන කිව්වේ එක නීවරණයයි. එතකොට ඒ නීවරණ පහ තුලම අවිද්‍යාව නම් වූ නීවරණය අන්තර්ගත නිසා ගැටලුවක් නැහැ. එතකොට පින්නතුනේ බලමු අපි මේකේ මේ නීවරණවල අවිද්‍යාව තියනවද කියලා. දැන් කාම ඡන්ද. කාම ඡන්ද කියන්නේ කාම වස්තුන්ට ඇති කැමැත්ත. දැන් කාම වස්තුන්ට කැමැත්තක් නැතුව ජීවත් වෙන්න බෑනේ. එදිනෙදා ජීවිතේ ගත කරන්න රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ ගන්නවා. රස බලනවා පහස ලබනවා මේක ඕන ඒ වුණාට මේ නීවරණ නම් උපින් කාමච්ඡන්දය නැත්නම් කාමවස්තුන් කෙරෙහි පසුපස අන්තවාදීව හම හඹා යාමෙන් කවදාවත් අපට නිර්වාණය සාක්ෂාත් වෙන්නේ නෑ වගේම අපට මානසික සතුටක් උරුම කරගන්නත් බෑ. ඔබ තමයි ඇත්ත යුත්තය. එහෙනම් පින්නතුනේ මේ කාම වස්තුන් මොනවද? පංච කාම වස්තු. මොනවද පංච කාම වස්තු? අපි මුලිනුත් කිව්වා මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේවා තමයි පංච කාම වස්තු. පංචේන්ද්‍රියන් ඇස කන නාසය දිව ශරීරය. මේවා තමයි ඉදurang. එතකොට මේ පින්නතුනේ ඇසෙන් රූප බලනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. දිවෙන් රස බලනවා. ශරීරයෙන් පහස ලබනවා. දැන් මම මුලිනුත් මතක් කළා ඇසෙන් රූපයක් බලලා මනසේ චේතනාවක් ඇති කරගන්නවා. ඒකට කියනවා චක්කු විඥාන කියලා. මේ ඇති කරගන්න චේතනාවට තමයි චක්කු විඥාන කියන්නේ. මේ ඇති කරගන්න චක්කු විඥානේ කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි සුඛ චක්කු විඥානය, දුක්ඛ චක්කු විඥානය, අදුක්කම සුඛේවත් උපේක්ෂා චක්කු විඥානය කියලා විඥානේ කොටස් තුනකට බෙදෙනවා. එතකොට පින්වත්තුනි තමා කැමති රූපයක් දැක්කොත් එතන හිතේ ඇසෙන් මේ රූපය බල හිතේ සතුටක් ඇති කරගන්න. එතකොට හිතේ සතුටක් ඇති කරගන්න එකට කියන අපි කියනවා ඒකට සුඛ චක්කු විඥානයක්. හිත සතුට වුණානේ. අකමැති රූපයක් දකින්න. සමහර අය උදේට හෝ අවසර දැක්කාම කියනවා එයානම් මගේ දෑහට පේන්න එපා. ආන්න. ඒ කියන්නේ ඒ රූපය දකින්නට කැමති නැහැ. එතකොට ඇති වෙන්නේ මොකද්ද? දුක්ඛ චක්කු විඥානය. එතකොට කැමති නැහැ ඒ රූපයට. එතකොට දුක්ඛ චක්කු විඥානය ඉස්සෙල්ලා ඇති වුණා කැමති රූපය දැකලා සුඛ චක්කු විඥානයක්. අකමැති රූපය දැකලා දුක්ඛ චක්කු විඥානයක් ඇති වුණා. දැන් සුඛ චක්කු විඥානයක් ඇති වුණාම පින්නතුනි එතන ඇති වෙන්නේ තව තව ඒ රූපේ බලන්නනේ හිතෙන්නේ. අපේ ප්‍රාර්ථනීය වෙන්නේ ඒ රූපේ තව තව පෙනේවා. හ්ම්. එතකොට ඇති වෙන්නේ මොකද්ද? තෘෂ්ණාව, ඇලීම, තෘෂ්ණාව ඇලීම. අකමැති රූපය දැක්කහම ඒ රූපය නොපෙනේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒත් ඒ අකමැති රූපය දැක්ක වහාම හිතේ ඇති වෙන්නේ මොකද්ද? ද්වේෂයක්, තරහක්, පටිගයක්, ව්‍යාපාදයක් ඇති එතකොට කැමැති රූපයට කැමැති රූපෙන් හිත සතුටු වුණා ඇති උනේ තණ්හාව. අකමැති රූපෙන් හිත දුක් වුණා ඇති උනේ ගැටීම. එහෙනම් සුඛ චක්කු විඥාණයට ඇති කරගන්නේ ඇලීම. දුක්ඛ චක්කු විඥාණයට ඇති කරගන්නේ ගැටීම. ඔන්න කාරණා දෙක. දැන් පින්නතුනි මේ ඇලීම් ගැටීම් දෙකම ඇති වෙනකොට තෘෂ්ණාවයි ද්වේෂයයි ඇති වුණාට ගැටීම් ඇති වුණාට බුදුහාමුදුරුව පටිච්ච සමුප්පාද දේශනා කරනවා මොකද්ද වේදනා පච්චය තණ්හා වේදනාව නිසා තණ්හාවයි ඇති වෙන්නේ ඔන්න බලන්න කාරණා වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. දැන් මේක ඇත්තද තණ්හාවද ඇති වෙන්නේ? දැන් කැමැති රූපයේ බලව තණ්හාවක් මේ ඇති කරගත්තේ. ඒ වුණාට අකමැති රූපය දැක්කහම තණ්හාවද ඇති වෙන්නේ දේශයද? දැන් අපි කියව ගැටීමක් ඇති වෙනවා දේශයක් ඇති වෙනවා. ඒ වුණාට පරිච්ඡේද උපාද දේශනා කරන්නේ වේදනා පත්‍ය තණ්හා කියලා. මොකද්ද වේදනාව කියන්නේ දැනීමනේ. මොනවද දැනෙන්නේ? සුඛ චක්කු විඥානය ඇති වුණු වෙලාවේ සුඛ වේදනාවක් දැනුණා. අන්න. දුක්ඛ චක්කු විඥානය ඇති වුණු වෙලාවේ දුක්ඛ වේදනාවක් දැනුණා. එතකොට සැපයි දුකයි. නමුත් මෙතන කියන්නේ සුඛ චක්කු විඥාණයට තණ්හාව, දුක්ඛ චක්කු විඥාණයට ගැටීම. දේශය. නමුත් මා මතක් කළේ පටිච්ච සමුප්පාද දේශනාව කියන්නේ කොහොමද? වේදනාපච්චය තණ්හා. අන්න බලන්න. දැන් බලන්න හිත සතුටු වන රූපය දැක්කහම එතන තණ්හාව ඇති වෙනවා. හැබැයි අකමැති රූපය දැක්කහම එතන තියෙන්නේ පින්නතුනි ඇත්තටම බැලුවොත් තණ්හාව තමයි. ද්වේෂය ඇති උනේ තණ්හාව නිසා. අන්න ඒක හේතුව. ඒ කියන්නේ අකමැති රූපය දැක්කහම තරහ ඇති කරගෙන අපි හිතන්නේ මොකද්ද? කැමැති රූපය පෙනේවා කියලා නෙමෙයිද බලන්න. මම ඔක හොඳට දැන්න උදාහරණයක් කියන්නම්. දැන් බලන්න ඔබ කසායක් බොනවා. කසාය පැණි රහද තිත්තද? අරලු බුළු නෙල්ලි දාලා ගත්තාම තිත්තයි. තිත්තට කැමතිද? නෑ. කැමති නෑ. අකමැති. එතකොට පැණි රසට ඇති උනේ තණ්හාව. තව තව කන්න. තිත්ත රසට ඇති උනේ ගැටීම, ද්වේෂය. ඒකේ පා කියලා හිතනවා. එතකොට පැණි රසට සුඛ චක්ක විඥානය, තිත්ත රසට දුක්ඛ චක්ක විඥානය. දැන් කසාය බිව් ගමන් තිත්ත නම් ඒක එක උගුරට බීලා මොකද කරන්නේ? කසාය බිව් නිමේෂේම අධික තිත්ත රසක් නම් පැණි රහ මොනවා හරි සීනි ටිකක් කටට දා ගන්නවද නැද්ද? දා ගන්නවා. ඒ කියන්නේ තිත්ත රස එපා කියලා කියන්නේ පැණි රස ලැබේවා කියන එක නෙවෙයිද? ඔව්. පැණි රස ලැබේවා කියන එකයි. එහෙනම් අපට පැහැදිලි මොකද්ද? පින්නතුනේ තිත්ත රස එපා යනු පැණි රස ලැබේවා කියලා කියන එක තුල තියෙන තණ්හාවක්. එහෙනම් වේදනාපච්චය තණ්හා සුඛ වේදනාව ඇති වුණත් දුක්ඛ වේදනාව ඇති වුණත් ඒ දෙකම ඇති වෙලා තියෙන්නේ තණ්හා මූලික මනෝභාවයක් නිසා. ඔන්න බලන්නකෝ ස්වභාවය. තණ්හාවයි එතන බලපෑම. එහෙනම් ඔබට ඒක දැන් නිවැරදිව පැහැදිලි ඇති. පින්තුනි. දැන් අපි ඇලෙන්නේ සුඛ චක්කු විඥාණයට ඇලුනේ දුක්ඛ චක්කු විඥාණයට ගැටුනේ. ඇත්ත පැත්තටම යථාර්ථයේ ගියහම රූපයක් දැක්කහම ඕකට ඇලි ගලි ඒ පසුපස යා යුතුයද නෑ රූපෙට මොකද වෙන්නේ රූපය රූපති මේක වෙනස් වෙනවා ඒ කියන්නේ අනිත්‍ය තත්ත්වයටපත් වෙනවා හැම වෙලාවෙම එකම විදියට තියෙන්නේ නැහැ එහෙනම් එතන වෙනසක් නම් තියෙන්නේ අන්න ඒ වෙනසත් එක්ක අනිත්‍ය එක්ක ඇති වෙන්නේ දුක මිස සැප නෙමෙයි. ඔන්න බලන්න යථාර්ථය. එතකොට දැන් අපි ඇලීම් සහ ගැටීම් ඇති කරගන්නේ අපි තුල අවබෝධයක් තියෙන නිසාද නැති නිසාද? පින්නතුනි අපි තුල අවබෝධයක් නැති නිසා ඒ කියන්නේ අපි තුල විද්‍යාව පහළ වෙච්ච නිසාද අවිද්‍යාව නිසාද පින්නතුනේ අපි තුල අවිද්‍යාව තියෙන නිසායි එහෙනම් ඔබට දැන් පැහැදිලිනේ මොකද්ද පැහැදිලි? කාම ඡන්ද කියලා කිව්වහම කාම වස්තුන්ට ඇති කැමැත්ත අපි තුල හටගෙන තියෙන්නේ ඒ පසුපස හඹා යන්නේ අපිට අවිද්‍යාව නිසා මිස විද්‍යාව නිසා නෙවෙයි එහෙනම් කාමච්ඡන්ද නීවරණය තුල අන්තර්ගත වෙන්නේ පින්නතුනි මොකද්ද අන්තර්ගත වෙන්නේ පැහැදිලිවම අවිද්‍යාවයි ඔන්න ඔය විදිහට තමයි අනිත් නීවරණ ගැනත් හිතන්න ඕන. මේ ගැඹුරු සූත්‍රයක් වෙනතුනේ මේක විග්‍රහ කරන්න අපිට පැය කීපයක් යනවා. පැයකින් අමාරුයි. මං ඔබට ඔය හිතන්න ඕන පැත්ත තමයි කියලා දුන්නේ. දැන් තව නීවරණයක් ගන්න ව්‍යාපාදය. ව්‍යාපාද කියන්නේ තරහ. එතකොට අපි තුල තරහ කියන එක ක්‍රෝධය වෛරය කෝපය පටිඝය ව්‍යාපාදේ විවිධ නම් වලින් හඳුන්වනවා මේ ඇති වෙන්නේ මේ අදහස නැත්තම් තරහ අපි වැඩියෙන් තරහ ගන්නේ අනුන් නිසාද Taman නිසාද පින්නතුනේ ඔබ එකපාරට කියාවේ අනුන් නිසා තමයි අපි තාම එයා බැන්නාම එයා ගැහුවාම එයා අපහාස කරාම එයා නිඳා කළාම මං තරහ ගන්නවා. නමුත් වෙනතුනේ හොඳට හිතලා බලන්න ඔබ වැඩියෙන් තරහ ගන්නේ අනුන් නිසා නෙවෙයි Taman නිසා. මම බලන්න. Taman නිසා. උදාහරණයක්. දැන් මම හිතන්නකෝ ඔබ gederin ගමනක් යන්න එළියට බහිනවා. එළියට බහලා සෙරෙප්පු දෙක දාගන්නවා. ඉක්මනට සෙරෙප්පු දෙක දාගන්න ගිහිල්ලා එකක් හරියට වැටුණා කකුලේ. අනිත් එක පැටලිලා යන ගමන් දාගෙන යන්න ගියේ. පැටලිලා වැටෙන්න ගියා. දැන් ඔබට තරහ නැද්ද? අන්න බලන්න තරහයි. දැන් ඒකට අනුම්පලිද නැහැ. ඔබේම ක්‍රියාව. දැන් ඔබ ටික දුරක් ගියා. සෙරෙප්පු දෙකක් දාගෙන බැන බැන යනවා. මේම ටික දුරක් ගිහිල්ලා යනකොට තමයි ඔබේ පර්ස් එක ගෙදර අමතක වෙලා. මේ පර්ස් එක නැතුව තමයි යන්නේ. දැන් සෑහෙන දුරක් ගිහිල්ලා තියෙනවා. දැන් තමයි මතක් වුනේ. දැන් ආපහු එනකොට වෙලාව ගොඩක් යනවා. හැබැයි යන්න විදියක් නෑ පර්ස් එක නෑ. දැන් පින්නතුනි අන්න එහෙම වුණොත් ඔබේ අමතක වීම ගැන ඔබට තරහද නැද්ද? ඔබටම තරහයි. අන්න බලන්න. තරහ කියන එක වැඩියෙන් ඇති වෙන්නේ අනුන් වෙනුවෙන් නෙවෙයි තමන් වෙනුවෙන්. අපි හිතුවේ නැති වුණාට. දැන් බලන්න ඔබ මේ බණ අහහ ඉන්න. දැන් මේ තරහ ගැන තමයි මම මේ කියන්නේ. දැන් ඔබ ගුවන් විදුලි ඉස්සරහා පුටුවක හෝ බිම ඉඳගෙන දැන් මේ ධර්මයේ ශ්‍රවණය කර කර ඉන්න. හොඳ බණක් කිය කියා ඔබ ඉන්න අතරේ එකපාරට විදුලිය විසන්දි වෙනවා. දැන් මොකද කරන්නේ ඔබ? ඔහොම තමයි මේකේ ස්වභාවය හැටි. මේකට අහන්න විදියකුත් නැහැ. ඒතර ටික කමක් නැහැ. සියල්ල අනිත්‍යයි කියලා හිතනවද? එහෙම නැත්තම් අපරාධය අසබන ආගන්න නැතුණානේ. මොන කර්මයක්ද මන් දන්නේ. මේ වෙලාවටම හරියට කරන්ට් ගියානේ. එහෙම හිතනවද නැත්ද? හිතනවා පින්නතුනේ. එහෙනම් එතන දේශයක් තරහක් ඇති වුණා. කවුරු නිසාද? මම නිසාමනේ නේ. නැත්තම් මේ අප්‍රාණික ගුවන්විදුලි යන්ත්‍රය ප්‍රශ්නයක් වෙලා ගන්නෑ නේද? අන්න බලන්න දේශය ඇති වෙන හැටි. ඕක තමයි ඇත්ත. දැන් අපි හිතන උදේ තේ එකක් ඔබ හදන්න ගියා කුස්සියට. කුස්සියට යනකොට කරන්ට් තිබුණා. ඒ වුණාට කුස්සියට කියලා ස්විච් එක ඔන් කරනකොට කරන්ට් නැහැ. කමන්නේ. ඒකට තරහ ගන්න නැතුව ඔබ මොකද කරේ? ගෑස් කුකර් එක ළඟට ගිහිල්ලා ගෑස් කුකර් එක ඔන් කළා වතුර ටිකක් ලිප උඩින් තියලා ඔන් කරාම දෙසරයක් තුන්සරයක් ඒ ස්විච් එක කැරකුවා පත් වුණේ නෑ. බැලුවාම ඊයේ හැන්දෑවෙත් ගෑස් තිබුණා දැන් ගෑස් ඉවරයි. දැන් මොකද්ද කරන්නේ? කරන්න දෙයක් නෑ. දැන් ගෑස් ඉවරයි. දැන් ඔබ ගෑස් දානවද නැද්ද? දැන් ගෑස් දානවා. ඒ ගැන තරහද නැද්ද? තරහයි. දැන් ඒකට කවුද පළි? කවුරුවත් පළි නැහැ. එහෙනම් ඔබ තරහ ඇති කරගෙන තියෙන්නේ තමාගේම ක්‍රියාකාරීත්වයමයි වැඩියෙන්. එහෙනම් ඔය වගේ බැලුවහම උදේ ඉඳලා හැන්ද වෙනකන් තරහ නැමැති සිතුවිල්ල කී වතාවක් ඔබ ඇති කරගන්නවා ඇද්ද පින්නතුනේ. ඔන්න. දැන් මේ තරහ තමන්ගේ ක්‍රියාකාරීත්වයට හෝ අනුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා මේ දේශය මේ තරහ මේ කෝපය ඇති කර ගැනීම සිද්ධ කලේ ඔබට තියෙන අවබෝධය නිසාද අනවබෝධය නිසාද පින්නතුන යනවබෝධය. ඒ කියන්නේ ඔබට එහෙනම් දැන් තියෙන්නේ විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාවයි. ඕන්න බලන්න. අවිද්‍යා නීවරණානං සත්තානං අර පංච නීවරණේම අවිද්‍යාව අන්තර්ගතයි. ඒක තමයි මේකට හේතුව. එහෙනම් අවිද්‍යාව නම් වූ මේ නීවරණය අපි නැති කරන්න ඕන. අන්න ඒකයි මේ කියන්නේ. නිවන වහලා තියෙන්නේ මේකෙන්. නිවන ආවරණය කරලා තියෙන්නේ මේකෙන්. එසේනම් පින්නතුනි කාමච්ඡන්ද ව්‍යාපාද සෙසු නීවරණ වල මොනවද? තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මේ නීවරණ වල තියෙන්නේ පැහැදිලිවම මොනවද? අවිද්‍යාවයි. අපට විද්‍යාව පහළ වුණා නම් ඔය ගැටලුව නැහැ. අපි තාම ඉන්නේ ඒ මට්ටමේ නෙමෙයි. එහෙනම් එතන තියෙන්නේ පින්නතුනේ අවිද්‍යාවයි. එහෙනම් නීවරණ පහ තුලම අවිද්‍යාව අන්තර්ගතයි. මෙන්න මේ පිළිබඳව හොඳට හිතලා ඔබ මම මේ මතක් කළේ ඔබව උනන්දු කළ මේකට හිතන්න පුරුදු කළා. මේ නීවරණ යටපත් කළ අවිද්‍යාව යටපත් කරලා පියවරෙන් පියවර විද්‍යාව පහල කරගන්නට නම් මේ ගැන නිසි අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අද අදම උද්‍යෝගයෙන් කටයුතු කරන්න මෙන්න මේක තමයි අද ධර්ම දේශනාවෙන් ඔබට දෙන පණිවිඩය වන්නේ. මේ தත්ත්වය ඇති කරගත්තොත් ඈත මේ භවයේදීම නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්නවා. නමුත් ඉදිරි භවයකදී හෝ අපට සෝවාන් මගපල නුවණ தත්ත්වයටපත් වෙන්න පුළුවන් වේවි කියන පණිවිඩයයි අද ඔබට දෙන්නේ. අවසෝ රැස් කරගත්ත මේ පින්කමේ ආනිසංස සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවෝ අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් දෙමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති පොළොව වන් දිගු සසර ඉතා ඉක්මනින් කෙටි කරගෙන සසරින් නිවා දමන මඟ කියා දුන් ධර්මදේශනාව ප්‍රවත්තු දේශකයන් වහන්සේ දෙහිවල නදිමාල රූපසිංහ පාර පැනසර සදහම් සෙනසුනේ ප්‍රධාන ශාසක කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිමඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය තුමුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මෙම ධර්මදේශනාවේ සංගත තැටියක් වූ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම්